බුදුරජාණන් වහන්සේගේ සෑම ධර්මයක්ම අපිට නිවන් පිණිස උපකාර පිණිසයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ඒ නිවන් අවබෝධ කරගන්න ඇත්තා බුදුරජාණන් වහන්සේගේ සෑම වචනයක්ම ඒ නිවන් පැත්තටම අවබෝධ කරගන්නට උත්සාහ කරනවා ඒක ඊටාම වැදගත් දෙයක්. ඒ උත්සාහ කරන ඇත්තා තුල පින්වත්නි මේ සංසාරයේ පිළිබඳ ජීවිතයේ පිළිබඳ කලකිරීමක් තිබෙන්න ඕන. මේ කලකිරීම කියලා කිව්වහම කෙනෙක් වැරදි අදහසක් මේ සමාජය තුල ඇති කරගෙන තිබෙනවා. දැන් ස්වාමීන් වහන්සේ නමක් නම් තිසරැවුල් බාන්නේ නැතුව පිරිසුදු සිවුරු පෙරවන්නේ නැතුව වේලාවට දන්වල දන්නේ නැතුව වතාවත් කරන්නේ නැතුව සම්මැලි කමෙන් ගත කරනකොට තමන්ගේ දායකයෙක් ඇවිල්ලා අහන්නට පුළුවන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කලකිරිලා වගේ මොකද කියලා. ඒක සම්පූර්ණ වැරදි අර්ථයක්. කලකිරීම කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ගිහි ඇත්තෙක් එදිනෙදා වැඩ අතපසු කරමින් කුසීතකමින් තමන්ගේ කායික මානසික මිද්දතාවෙන් යුක්තව වාසය කරනකොටත් අනිත් ජීවිතයත් අහන්නට පුළුවන් මොකද කලකිරිලා නිකන් මහාන වෙන්න හිතලා තියෙනවාද ඒක පින්වත්නි මේ සමාජයේ බුද්ධ වචනය සම්බන්ධව වැරදි මත ගොඩාක් කාලයක් තිස්සේ ප්‍රචාර වෙමින් තියෙනවා නමුත් බුද්ධ වචන නොඒවා ඵල කිරීම කියලා කියන එක්කෙන අඳුරගන්නේ එහෙම නෙමෙයි ඒකේ අනිත් පැත්ත. ඵල කිරුණු එක්කෙනා ස්වාමීන් වහන්සේ නමක් නම් හොඳට හිත රැවුල් බාන පිරිසුදු සිවුරු පෙරවන කායික මානසික පවිත්‍රතාවයේ තියෙන බොහොම කඩිසරව යහුසුලුව තමන්ගේ Brahmacharya ජීවිතේ දියුණු කරගන්නට වැඩ කරන ඥාන සම්පයුක්ත සීල සම්පන්න යුක්ත කෙනෙක් තමයි කලකිරුණු භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. ගිහියත්තා කලකිරිච්ච එක්කෙනෙක් නම් අනිත් අයට වඩා බොහොම ප්‍රසන්නව බොහොම සිහියෙන් කල්පනාවෙන් වැඩ කරන එක්කෙනෙක් තමයි කලකිරුණා කියලා කියන්නේ. නමුත් මේ අදහස නෙමේ සමාජයේ තියෙන්නේ. අපිට හොඳම නිදර්ශනය තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කලකිරිලා තමයි සියල්ලක්ම අත්හැරලා බුද්ධත්වයේ සොයාගෙන ගමන් කළා. එතකොට උන්වහන්සේ කලකිරුණේ අර අපි කියන තාලයට නෙමෙයි. ඉතරවුල් වවාගෙන බොහොම දුකින් පැත්තකට වෙලා හිටියේ නෑ. නැගී සිටියා. එහෙනම් කලකිරීම කියලා කියන්නේ නැගී සිටීම. කුමක් සඳහාද? මේ සංසාරයේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ දුක් නැති කිරීම සඳහා නැගී සිටීමටයි කලකිරීම කියලා බුද්ධ බුද්ධ ධර්මයේ තුල පින්වත්නි උගන්වන්නේ. එහෙම නැතු කුසීතකමවත් අපිරිසුදුකමවත් සීන මිද්දකමවත් ඒ එකක්වත් කලකිරීම තුල තියෙන එක නෙමෙයි ඒකට සාමාන්‍යයෙන් ඕනනම් විවහාර කරන්න පුළුවන් ඒක හොඳද මන් දන්නේ වචනේ කියන එක කාලසන්නිකයි තරහ වෙන්න එපා. එහෙම එකක් තියෙනවා. කාලකන්නිකම නෙමෙයි කලකිරීම කියලා කියන්නේ. නැගී හිටීම මලක් වගේ පිපිච්ච ගතියටයි කලකිරීම කියලා කියන්නේ. ඊළඟට කලකිරෙන්නේ මොනවලටද? දැන් අපි කලකිරෙන්නේ අපිත් එක්කලා ජීවත් වෙන අයත් එක්ක. දෙමව්පියෝ කලකිරෙනවා දරුවෝ කෙරීමේ දරුවන්ට කොච්චර අවවාද කළත් වැඩක් නැහැ කියලා කලකිරෙනවා. ඊළඟට අඹුසැමියන් අතරේ කලකිරීමක් ඇති කරගන්න. තමන් සේවය කරන සේවා ස්ථානයේ අනිකුත් සේවක පිරිසත් එක්ක කලකිරීමක් ඇති කරලා අමනාපකමක් ඇති කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ අසල්වාසීන් එක්කලා අමනාපකමක් ඇති කරගෙන කලකිරීමක් ඇති කරගන්න. එතන කලකිරීමක් නෙමෙයි එතන ඇතිවෙච්ච ධර්මතා දෙක මොකක්ද? අමනාපය කියලා කියන්නේ හිතේ ඇති වෙච්ච තද ගතියක්. තද ගතියක් තියෙන්න බෑ කලකිරිච්ච කෙනෙකුට. එහෙනම් ඒක තරහ අමනාපය කියන එක කලකිරීමේ ලකුණක් නොවේ. ඊළඟට කෙනෙක් පිළිකුල් කරනවා වගේ නිකන් එයා ආශ්‍රය කරන්න කැමති නැහැ ගතියක් වාගේ ඇති කරන එක නිකන් තරහක් වගේ පේන්නේ නැහැ. ඒතර නිකන් පසුබයන මානසික තත්වයක් වෙන කුසීතකමක් වාගේ එකක්. ඒකත් කලකිරීමේ ලක්ෂණක් නෙවෙයි. එතකොට අපිට ඊටාම පහසුවෙන්ම මේ කලකිරීම අඳුන ගන්න පුළුවන් පින්වත්නි. ක්ලේශයක් මගින් අපේ හිතේ අකර්මණ්‍ය භාවයක් ඇති වෙනවනම් ඒ අකර්මණ්‍ය භාවය නෙමෙයි කලකිරීම. මේ ක්ලේශයන්ගෙන් නිදහස්ව මේ කයෙත් සිතෙත් යම්කිසි පිගිදීමක් ප්‍රබුද්ධ භාවයක් ඇති වෙනවනම් අන්නේ ප්‍රබුද්ධ භාවය තමයි කලකිරීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට බලන්න දැන් සිද්ධාර්ථ කුමාරයා කලකිරුනේ දෙමව්පියෝ කෙරෙහි නෙමෙයි. රටවැසියෝ කෙරෙහි නෙමෙයි. බිම්බා දේවිය ගැන නෙමෙයි. ඒ කිසි දෙයක් ගැන උන්වහන්සේ කලකිරුණේ නැහැ. උන්වහන්සේ කලකිරුණේ මොකක් ගැනද? ජාතිය ගැන කලකිරුණා, ජරාව ගැන කලකිරුණා, ව්‍යාධිය ගැන කලකිරුණා, මරණය ගැන කලකිරුණා. මේ ආදි වශයෙන් තව තියෙනවා. එතකොට පේනවා මේ කලකිරලා තියෙන්නේ කෙනෙක් සම්බන්ධව හෝ ස්ථානයක් සම්බන්ධව හෝ ප්‍රදේශයක් සම්බන්ධව ඇති වෙච්ච එකක් නෙමෙයි. ඊට වඩා පුළුල් අර්ථයක් එතන තියෙනවා. එහෙනම් අපේ කලකිරීම මොකද්ද කියන එක අපි දැන් තේරුම් ගන්න හොඳයි. යම් කිසි කෙනෙක් කුජලයක් ගැන හෝ ප්‍රදේශයක් ගැන කලකිරලා ඉන්නවනම් එයාට සසර දුකින් නිදහස් වෙන්න බෑ. සසර දුකින් නිදහස් වෙන්නට උවමනා නම් අපි කලකිරිය යුතු තැන කලකිරෙන්නට ඕනේ. දැන් එක්තරා අවස්ථාවක ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් අලුත මහාන වෙච්ච බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. වැඩම කළා මේ ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේ එක්ක කතා කළා, දුක් සැප කතා කළා, කතා කළා. දැන් බෙහෙත් ගන්නේවෙන් සනීපයක් තියනවද? සතුටක් තියනවද? මේ රෝගය අඩු වෙවි යනවද කියලා ආගිය තුරුතුරු බුදුහාමුදුරු කතා කළා. කතා කළා ඊළඟට මේ හාමුදුරුවන්ගෙන් අහනවා මහන නුඹේ හිතේ මොනෝහරි කුකුසක් රැකයක් එහෙම තියෙනවා. එතකොට කොහොම ස්වාමීන් වහන්සේ මගේ හිතේ සැකයක් තියෙනවා. මොකද්ද සැකේ? තෙමේ සිල් පිළිබඳ සැකයක් තියෙනවද? ඒ කිව්වේ ඔබ රකින්න සීලය පිළිබඳ යම් කිසි තමන්ගේ සීලාචාරකම් ගැන සැකයක් තියෙනවා. ඒක ලොකු දෙයක්. එතකොට කිව්වා නෑ ස්වාමීනි එහෙම මගේ සිල් ගැන මට මොනම සැකයක්වත් නැහැ. එහෙනම් මොකද්ද සැකේ? මගේ ළඟ තියෙන සැකය ඔබ වහන්සේ ලෝකයාට ධර්ම දේශනා කරන්නේ සීල විසුද්ධිය පිණිසයි කියලා මම මෙතෙක් දැනගෙන හිටියේ නෑ. ඒක ගැන මගේ සැකයක් තියෙනවා හිතේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමනම් මහාන මම සීල විසුද්ධිය පිණිස බණ නොකියනවා කියලා දැනගෙන හිටියේ නැත්නම් උමස් සඳහා මම බණ කියනවා කියලා හිතාගෙන හිටියද? එතකොට කියනවා ඔබ වහන්සේ රාග විරාගය පිණිස බණ කියනවායි කියලා තමයි හිතාගෙන ඉතින් බොහොම හොඳයිනේ. මනවි මහාන ඒකට තමයි මම බණ කියන්නේ. රාග විරාගය පිණිස මේ ඇලීමෙන් නිදහස් වෙන්නයි මම බණ කියන්නේ. කොහොමද මම බණ කියන්නේ? අන්න ඊළඟට ඒ ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ අහන කොහොමද මම රාග විනය කරන්නේ? රාගය හික්මවන්නේ කොහොමද? එතකොට කියනවා මේ ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. ඒක ස්වාමීනි අනිත්‍යයි. එහෙමනම් මේ ඇහැ අනිත්‍ය නම් මේක දුකද සැපද? මේක දුකයි. එහෙම මේක දුක නම් මේක මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්ම කියා හෝ මේ ඇහැ ගන්න පුළුවන්ද? ගන්න බෑ ස්වාමී. එහෙනම් මහාන මේ ඇහැ කෙරෙහි කලකිරෙන්න. අන්න කලකිරෙන්න කිව්ව තැන. ඊළඟට රූපය ගැන අහනවා. රූපය ගැනත් එහෙම අහලා කරනවා රූපය ගැන කලකිරෙන්න. වේදනාව ගැන අහනෝ වේදනාව ගැන කලකිරෙන්න. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළා අපි කලකිරෙන්න ඕන තැන. එහෙනම් පුජ්‍යලෝ ගැන කලකිරෙන්න බෑ. පුජ්‍යලෝ ගැන කලකිරනවා කියන්නේ ව්‍යාපාද විතරකයේ හිතට නැගීම. ඒක කලකිරීම නෙවෙයි. ඒක කිලේශ පරිදාහය, ඒක නිନ୍ଦ. ඒක නැගී සිටීම නෙවෙයි, ඒක නිନ୍ଦට වැටීම. එහෙනම් දුෂ්කර එහෙමනම් කලකිරීම කියලා කිව්වේ නැගී හිතීම නම් ඒ නැගී හිතීම කොතනද? අන්න දුක් සහිත ඊළඟට අනිත්‍ය සහිත අනාත්ම සහිත යම් ධර්මතාවයක් Taman මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්ම කියා හෝ අනාදිමත් සංසාරේ පරිහරණය කරනවනම් ඒ මා තුළ මා තුල මෙතෙක් යථා භූත ඥාන දර්ශනය මේ වායේ තියෙන ආකාරය දැකගෙන නැහැ අවබෝධ කරගෙන නැහැ. එහෙනම් මේවා තුල තියෙන තත්වාකාරය තියෙන විදිය දැනගන්න නැගී සිටීමටයි කලකිරීම කියලා කියන්නේ. එහෙනම් අපි කොච්චර ප්‍රබුද්ධ මනසකින් යුක්තව වාසය කරන්න ඕනද කියන එක පින්වත්නි තේරුම් ගන්න. මේ කාරණා මේ හැන්දෑව මතක් කරේ සමහර අපේ නෑනිවරු පියවරු ටිකක් වෘද්ධතාවයට පත් වෙනකොට දූ දරුවන් එක්කලා එහෙම නැත්නම් ලේලිලා ආදී මේ නොයෙකුත් පිරිස් කෙනෙක් කලකිරිලා භාවනා මධ්‍යස්ථාන වලට යනවා. භාවනා කරන්නේ මේ කවුරුවත් මට එපා මං තනියෙන් ඉන්නේ. මට මේ මොකක්වත් එපා කියලා අමනාප හිතකින් වාගේ ඊළඟට ආයෙ ටික දවසක් කියලා ආයෙ එනවා ආපහු යන. ඉතින් ඒක ඉතින් පුදුජන ගතියකින් මේ ගතිය තුල ඒක වරදක් නෑ. හැබැයි පින්වත්නි සසර දුකෙන් නිදහස් වෙනකොට එහෙම කරලා බෑ. ඊට වඩා ගැඹුරු විදියට මේ ජීවිතේ බලන්නට පුළුවන් වෙන්න ඕන. එතකොට වචන දෙකයිනේ කිව්වේ. එකක් කලකිරීම. කලකිරීම කියන එක අපි වැරදි විදිහට පාවිච්චි කරන. ඒක තේරුම් ගත්තනේ. කලකිරෙන්න ඕන මොකටද කියලා කිව්වා. එහෙනම් දැන් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කලකිරුනේ අන්න ඒව කෙරෙහි. මේ අනිත්‍ය වූ දේවල් නොදන්නා කමින් ඇසුරු කරන නිසා ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියන ඒවා ඇසුරු කරගෙන සංසාරේ ඉන්න වෙනවා. එහෙනම් සංසාරේ අපිට ආශ්‍රය කරන්න හම්බ වෙන්නේ කෙලෙස්. අපිට වෙන මොනවත් ඇසුරු කරන්න හම්බ වෙන්නේ සසර. කෙලෙස් තමයි ආශ්‍රය කරන්නේ. ඒ කෙලෙස් ඇසුර යම් අවස්ථාවක නැති වුණොත් ඒ නැති වෙච්ච තැනට කියනෝ උපසමාය. අන්න ඒ කෙලෙස් ඇසුර නතර කළා. එහෙමනම් මේ කෙලෙස් ඇසුර අපි පවත්න්නේ ඇයි? අපිට මේ යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියන මේ ඥාන දර්ශනය පහළ නොවන නිසා. ඒ ඥාන දර්ශනය පහළ නොවෙන්නට හේතු මොනවද? අපි වැරදි තැනින් මේක පටන් ගන්නවා. හරි තැනින් පටන් ගත්තොත් අපිට ඥාන දර්ශනය පහළ කරන්න පුළුවන්. ඥාන දර්ශනේ පහළ වුණොත් මොකද වෙන්නේ? අපි ඇහි ඇලෙන්නේ නැහැ. කනේ ඇලෙන්නේ නැහැ, නහය ඇලෙන්නේ නැහැ, දිවේ ඇලෙන්නේ නැහැ, ශරීරය ඇලෙන්නේ නැහැ, මනේ ඇලෙන්නේ නැහැ. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ආරම්මණය වල ඇලෙන්නේ නැහැ. ඊළඟට ස්පර්ශය කෙරෙහි ඇලෙන්නේ නැහැ. එතනම පහළ වෙන සිත කෙරෙහි විඥානයේ චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් කියන විඥානය ඇලෙන්නේ නැහැ. පින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා විඳීමේ ඇලෙන්නේ නැහැ. එහෙනම් ලෝකය කියන්නේ මෙතෙන්ට එන එක. එතකොට මේ හැම එකම ඇලි ඇලි හැම එකම ගැටි ගැටි හැම එකම මුලා වෙවි මුලා වෙවි ඉන්න ගතියනේ සංසාරය කියන්නේ. 아무තු බර වචන උමනා කරන්නේ නැහැ. ඔච්චරනේ සංසාරය කියන්නේ. එහෙනම් මේ මුළු සංසාරෙම තියෙන්නේ අවිද්‍යාව තියෙනවා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා ආදී වශයෙන් මේ මහා ක්ලේශ පරිදායක් අපේ ජීවිතය තුළ තියෙනවා. එහෙමනම් මේක අපි තේරුම් ගන්නට ඕන අපේ ඥානය දියුණු කරන්නට ඕන. ඒ දියුණු කරන්නේ අපි හරියට තේරුම් අරගෙන පින්වත්නි නැගී හිටියොත් අන්න අපිට පුළුවන්කම තියෙනවා මේ ජීවිතේදීම මේකෙන් නිදහස් එතකොට බුද්ධ වචනේ තේරුම් ගන්නට අපිට උවමනා කරන්නේ විද්‍යාව දැනගන්න ඕන එක නෙමෙයි. විද්‍යාව දැනගන්න විද්‍යාවට සම්බන්ධ කරලා <coughs> පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරපු දශක 3කට 4කට ඉස්සෙල්ලා අපේ හිතපු සමහර උගත්තු මුළු පටිච්ච සමුප්පාද ධර්මයේම විනාශ කළා. ඇයි? විද්‍යාව භෞතික විද්‍යාව කියන එක වෙනස් වෙවි වෙනස් වෙවි එන එකක් කියලා මේ අය දැන් දන්නවා. පටිච්චසමුප්පාදේ එකක් නෙමෙයි. එතකොට මේ පටිච්චසමුප්පාදය එහෙම නැත්නම් මේ හේතුඵල සම්බන්ධය අපි ළඟ තියෙන මේ හේතුඵල සම්බන්ධය කොහාටවත් සම්බන්ධ කරන්න නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරේ ගහක නෙමෙයි අවිද්‍යාව තියෙන්නේ. ඡන්දක නෙමෙයි අවිද්‍යාව තියෙන්නේ. සංකාර තියෙන්නේ ඡන්දක මුහුදක නෙමෙයි විඥාන තියෙන්නේ එතන නෙමෙයිනේ. එහෙනම් මේ සත්‍ය සිත සහිත සංඥා සහිත යම් ලෝකයක් පරිහරණය කරනවද අන්න ඒ ලෝකයේ තුල තමයි අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති මරණ ප්‍රිය විප්පයෝග අප්‍රිය සම්පයෝග ආදී වශයෙන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ කියන මේ සියලුම දුක් සමූහය උතන තියෙනවා. එතකොට මේක ගහක විග්‍රහ කරන්න බෑ. සිත සහිත සංඥා සහිත කියන වචනේ දාලායි බුදුහාමුදුරුවෝ කියන්නේ. හන්දට සිත නැහැ, සංඥා නැහැනේ, මුහුදටත් නැහැ. එහෙනම් මේ ආර්ය විනය උගන්වන මේ බඹයක් පමණ ලෝකයේ තුල තමයි මේ ධර්මය උගන්වන්නේ පරිසම්පාද. එහෙනම් එතෙන්ට දාලා මේක බලන්න ඉතින් අපේ මව්වරු පියවරුන්ට ওই සමහර වචන මේ ඒවට අපි කියන තාක්ෂණික වචන කියලා. ඕවා යොදන්නේ ඇයි? මට නම් හිතෙන්නේ හරි පවස්සකේ. හරි පව්. මේ අහිංසක අම්මල බණහන්න එන්නේ මේ ඔක්කොම කරන්නේ සසරින් ගැලවෙන්න. බුදුහාමුදුරුවෝ ওই විදිහට තාක්ෂණ වචන අනුව යොදාන් හිටියේ නැහැ කිව්වා මෙතනම මේ තියෙන හැටි ධර්මයේ. මේ හේතුඵල ධර්මයේ පවතින විදිය ඒ ඇත්තන්ට තේරෙන විදිහට කිව්වා. ඇයි මේ ජීවිතයට සම්බන්ධ කළා මේක විග්‍රහ කළා. එහෙමනම් පින්වත්නි අපි මේක විග්‍රහ කරගන්න ඕන දැන් අපිට තියෙන වෙලාවේ හැටියට කොහොමද මේ හේතුඵල ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක දැනගන්න. හොඳට අහුම්කන් දුන්නොත් කල්පනාවෙන් අහුම්කන් දුන්නොත් මේක තේරෙයි. හැබැයි කිසිම දෙයක් සසඳන්න යන්න එපා. සසඳන්න ඕන නැහැ. ඒ සසඳ සසඳහන්න සාපේක්ෂතා ධර සාපේක්ෂතාවෙන් යුක්ත ගැනීමක් නේ බුදුදහම. එහෙම උගන්වන්න, එහෙම උගන්වන්න ඒකට සාපේක්ෂව උගන්වන්න පුළුවන් තව එකක් ලෝකෙ නැහැ. ඒ නිසා සසඳන්න එපා. අහන්න ඕනේ එහෙනම් කොහොමද අපි එතෙන්ට කියන විවෘත මනස. විවෘත මනස කියලා කියන්නේ මොනම දෘෂ්ටියක්වත් දාගත්තේ නැති තැනටයි විවෘත මනස කියලා කියන්නේ. අපි මේ විවෘත මනසෙන් යුක්තව මේව ඇහුවොත් හසුදන්නේ නැතුව මේ ධර්මයේ මේ ධර්මයේ හැටියට අපේ ජීවිතයට සම්බන්ධ කරලා බැලුවොත් අන්න අපිට යමක් තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ සියලු දෙනාම දන්න ගාතාව මම මාතෘ කර ඒක ඌමනාවයි. මම මෙතෙන්ට එනකම්ම කුමකින් බණ කියනවද කියලා මම දන්නේ. කවුරු හරි ආරාධනා කළොත් ස්වාමීන් වහන්සේ මේකෙන් කියන්නේ කියලා ඌන තැනකින් කියනවා. කොතනින් වුණත් කියන්න පුළුවන් මොකද ජීවිතේ දිහා බලාගෙන ඉන්න කෙනෙකුට බණ කියන එක ඒ තරම් අමාරු නෑ එළි වෙනකන් වුණත් බණ කියන්නේ. මාතෘකාව මේ ජීවිතේ. බුදුහාමුදුරන්ගේ මාතෘකාව අවුරුදු 45ම ඕක තමයි. එතකොට මේ ගාථාව අහලා තිබුණට දැන් මේ මේකෙන් උගන්වන ධර්මය ගැන ඒ තරම් වැටහීමක් නැහැ. මේ අයට ආපු අර්ථය මම මොකද්ද කියලා දන්නේ. මේ දහම් පාසල් වල ඉගෙන ගන්න, දහම් පාසල් වල වැඩ කරන, ඒ සඳහා කටයුතු කරපු අයට ආපු අර්ථය මම හොඳට දන්නවා. අවුරුදු 30ක් මේ මහානකම. නමුත් ඒ අර්ථය මොකක්ද මම කියන්නේ? ඒ අර්ථයක් මෙතන මොකක්වත් සම්බන්ධ කරගන්න එපා. දැන් බලන්නට පින්වත්නි අපි හැම දිනාටම අපි හැම දිනාම පුංචි කාලේ අපි දන්නේ නැහැ පුංචි ළමයෙක් හැටියට වාසය කළා අපි දන්නේ නැහැ දැන් වැඩි හිටියෝ. ඒකට ඕනනම් කියන්න පුළුවන් පුරාණය එහෙම නැත්නම් අපේ ඒකත් එක්තරා අවස්ථාවකනේ අපි ජීවත් වෙච්ච තැනක් නේ. ඒ නිසා අපිට ඒක යට ගියාව. ජාතක පුතේකට කියන්නේ කොහොමද? යට ගිය දවස. ඒක බොහොම ලස්සන වචනයක්. පුරාණේ කියනවා. යට ගිය දවස. කොහොමද කියන්නේ? බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපමහ භූසතානෝ කියලා තමයි මතක් එතකොට දැන් මේ බෝධිසත්ව කියලා කියන්නේ මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා බෝධිසත්ව. එතනක් සත්ව සංඥාව තියෙනවා. සත්ව සංඥාව නිරුද්ධ වෙලා නැහැ, නිරෝධය කළා නැහැ. එතනක් සත්ව තියෙනවා. දැන් අපේ පැරණි විහාරවලට ගියාම බුදු වෙන බෝධිසත්ව රූප තියෙනවා. ඒ බෝධිසත්ව රූප වල හිසේ තියෙන බුදු පිළිමයක් හරි ගත්තල. ඒකෙන් තමයි අපි දැනගන්නේ මේක බෝධිසත්ව ප්‍රතිමාවක් කියලා. එතකොට මේ බෝධිසත්ව කියන ධර්මය හදවතේ ධර්මයයි. බුද්ධ කියන්නේ පරිපාකය, කෙලවර, මුදුන, තුඩ, අවසානය. ඊටහා යන්න බෑ. ඒක මුදුන. ඒක තමයි අර බුදු පිළිම වල මුදුන උස්සලා පෙන්නලා තියෙන්නේ. එතෙන්ට ගයා තීර්ථය කියලා කියන තීර්ථය කියන්නේ හිත ගයා තීර්ථයේදී උන්වහන්සේ මේ ශ්‍රේෂ්ඨ අවබෝධය ලබා ගත්තා මුතු ඉස්සල්ල තියෙන මුතු එතකොට මේ බෝධිසත්ව කියන ධර්මය හදවතේ ධර්මය මෛත්‍රිය කරුණාව මුදිතාව ශික්ෂාව ඇත්ත වශයෙන්ම යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කරන කෙනෙකුට අපේ හදවත මුදු කර ගන්නට ඕන මුලක් කර ගන්නට ඕන ඒක තමයි මේ බෝධිසත්ව කියලා කියන්නේ හැම කෙනෙකුට මේක උමනයි දේවදත්ත කෙනෙකුට නිවන් දකින්න බෑ බෝධිසත්ව කෙනෙක් වෙන්න ඒක ඇයි වරද එහෙම කියන එකේ වරදක් තියනවද මෛත්‍රිය ඇති කරගන්නේ කියන එකේ වරදක් තියනවද කරුණාව ඇති කරගන්නේ කියන එකේ වැරද්දක් තියනවද මුදිතාව කියලා කියන්නේ මොකද්ද? මුදිතාව කියන්නේ අනිත් පැත්තන්ගේ සම්පත් දැකලා සතුටු වෙන්න පුළුවන් තමයි. ඒක හරි අමාරු එක. ඒකෙන් සතුටු වෙන්න බෑ. දැන් කාලදේවල තාපසතුමා සිද්ධාර්ථ පුංචි පුතා දැකලා සතුටු වුණා. ඊට පස්සේ ඇඬුවා. ඒ දෙකම තිබුණා. කල්ප 84000 කහාට බලන්නට පුළුවන් අෂ්ට සමාපatti ලබාගත් මහ ඍෂිවරයෙක්. සතුටු වුණාන්න හොඳටම මුදිතා කියන එක දිනු කරලා තියෙන නිසා මට වඩා ලොක්ෙක් වෙනවා කියලා සතුටු වෙනවා. අපිට පුළුවන් සතුටු වෙන්නේ මනුන් දිහාවල. මුදිතා. ඒක පුංචි එකක් නෙවෙයි නේද? අමාරු එකක්. සමහර විට තමන්ගේම එක්කලා ජීවත් වෙන අය සතුටෙන් ජීවත් වෙනව බලන්න කැමති නැහැ. හැබැයි අපි සතිපට්ඨාන භාවනාව කරන්නේ, පිළිකුල් භාවනාව කරන්නේ. ඊළඟට ඇඳු ඇඳුව Tamanට මේ මේ தත්ත්වයටපත් වෙනකොට ඉන්නට බෑ. ඉන්නට විදියක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා දුකටපත් වුණා. ඒ පුංචි පුතාගේ අර පුංචි කකුල් දෙක කාලදේවල තාපසතුමාගේ ජටාව වැදුනා. අන්න එතනින් තමයි බුදු කෙනෙක් නැගී හිටියේ. බෝධිසත්ත්ව ඒ ජටාව වැදිච්ච තැන එතකොට උන්වහන්සේ එතනින් පටන් අරගෙන මහා ප්‍රඥාව දක්වා දියුණු කරනවා. දැන් අපි නැගී හිටින්නත් ඕන පින්වත්නි. බෝධිසත්ව මෛත්‍රිය ඇති කරගන්න ඕන. කරුණාව ඇති කරගන්න ඕන. කර්ණිනි සූත්‍රය ඒකනේ කිව්වේ. මුදිතාව ඇති කරගන්න ඕන. උපේක්ෂාව ඇති කරගන්න ඕන. මේ ඕනකමින් ඇති කරගන්නත්. ඒකට බෝධිසත්ව කියන එක මේ හදවතේ ධර්මයේ පහළ වෙලා තියෙනවා. එතකොට අපේ පුංචි කාලය ගැන මම ඒව ගැන විස්තර මට කියන්න වෙලාවක් නෑ. පුංචි කාලේ අපි හිටියා අපේ මනස ගැන බුදුරජාණන් වහන්සේ අපේ හිත ගැන කොහොමද බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ පුංචි කාලේ අබස්සර මිදම් වික්කවේ චිත්තං ඔන්න අද මාත්‍රිකාව මාත්‍රිකාව මොකද්ද ප්‍රභාස්වර හිත කොයි බණ පොතේද ඔක විස්තර කරලා දෙන්නේ මට තේරෙන්නේ ඔය කියන බණ දැන් මේ අයට තේරෙන්න මම උගන්වනවා මේ. මොකද්ද මේ ප්‍රභාස්වර මනස? එතකොට දැන් මේ ප්‍රභාස්වර මනස බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහොම ආලෝකමත් ඒකේ මොනවත් පිලුතු නැහැ ඒක හරියට අවර්ණ වස්ත්‍රයක් වගේ සුදු වස්ත්‍රයක් කියලා මම කියන්නේ නැහැ සුදු සංඥාවක් අවර්ණ වස්ත්‍රයක් වත්තුප සූත්‍රයේ අවර්ණ වස්ත්‍රය. ඒ අවර්ණ වස්ත්‍රය වර්ණවත් වෙනවා. කොහොමද වර්ණවත් වෙන්නේ? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් පංචකෝ ආගන්තුකේහි. අන්න ආගන්තුකයන් විසින් වර්ණවත් වෙනවා. දැන් අවර්ණ නැහැ, දැන් වර්ණයි. දැන් වර්ණ තියෙනවා. දැන් මේ ආපු පාටට එක නමක් තියෙනවා. මොකද්ද ඒ නම? පංච උපාදානස්කන්ධ. ඒක තමයි එක පාට. දැන් වර්ණ පාට කරාට පස්සේ ඇහෙන් පාට කළා, කනෙන් පාට කළා, දිවෙන් පාට කළා, ශරීරයෙන් පාට කළා. පාට කරාට පස්සේ දැන් මේ වස්ත්‍රයේ පාට මොකද්ද? පංචපාදානක්. ඒකට කියනවා කිලුතු මන. පංචපාදානක් හන්දේට නමක්. දැන් කිලුතු රෙද්ද. දැන් අපේ ගෙවල් වලත් ඒ කිලුතු රෙද්ද තියෙනනේ ඒව තියෙනවා. එතකොට දැන් බලන්න මේ කිලුටුවෙන් ඉස්සෙල්ලා දැන් හොඳ පිරිසුදු මනසක් තිබුණා. මේ මනස තිබුච්ච ඇත්ත ළඟ හැබැයි අනුශය වශයෙන් කෙලස් තිබුණා. අනුශය වශයෙන් කියලා කියන්නේ මොකද්ද? සංසාරයේ මෞකුසකට ආවේ කෙලස් තිබුණු නිසා. කෙලස් තිබුණා. මොනවද කෙලස්? ලෝභ තිබුණා, දේශ තිබුණා, මෝහ තිබුණා. අනුශය වශයෙන් තිබුණා. රාග දේශ මෝහ තිබුණා. සැඟවිලා තිබුණා. හැබැයි වර්තමානයේ මේ ඉන්ද්‍රිය පහට ඒව මොකක්වත් සම්බන්ධ වෙලා නැහැ. දැන් කෙලෙස් තියෙනවා. හැබැයි මේ මොහොතේ පහළ වෙන හිත ඒව අල්ලගෙන නැති නිසා ඒ පැත්තනුත් කිලුටු නැහැ. මේ ආගන්තුක වශයෙන් අල්ලන ඒවත් නැති නිසා එතනුත් කිලුටු නැදැන් නැදට තියෙන්නේ. මෙහාට එන්නෙත් නැහැ, ඇතුළට යන්නෙත් නැහැ. ඇතුළට යන්නේ නැහැ කියලා කිව්වේ මොකද්ද? අර අනුශේ ධර්මෝ එක වැටෙන්නේ නැහැ. පිටට එන්නේ නැහැ කියලා කිව්වේ ආගන්තුකයන්ට එකතු වෙන්නේ නැහැ. දැන් ඒ දෙකටම නොවැටි යම් සිතක් තියෙනවා නම් අන්න ඒ පළවෙනි ලක්ෂණය තමයි ඒ සිතේ ඒකට කියනෝ ප්‍රභාස්වර මනසේ පළවෙනි ලක්ෂණය. ඒ කියන්නේ අතීත ධර්මවලට නොවැටි වර්තමාන ධර්මවලට නොවැටි අන්න පිරිසිදුව මේ මොහොතේ සිත පහළ වී ඒ කිසිවක් උපාදානය නොකර යමක් තියෙනවා නම් අන්න එතෙන්ට කියන ප්‍රභාස්වර සිත කියලා බුදුහාමුදුරුව වර්ණනා කළා. දැන් එතකොට දැන් මේ ප්‍රභාස්වර හිත ගැනයි කතා කරන්නේ. දැන් මේ ප්‍රභාස්වර හිත පින්වත්නි බමුණෙක් නෙවෙයි. ඇයි බමුණෙක් නෙවෙයි බුදුහාමුදුරුව බ්‍රාහ්මණ කියලා කිව්ව රහතන් වහන්සේ. වේදේ බමුණ කියලා කියන්නේ ත්‍රිවේදය ලබාගත් ඇත්ත. බුදුහාමුදුරෝ බ්‍රාහ්මණ කියන වචනේ රහතන් වහන්සේට පාවිච්චි කළා. රාග දේශ මෝහය අයින් කළ ප්‍රඥා සීල සමාධිය කියන ත්‍රිවිධා ලබාගත් ත්‍රි ශික්ෂණයෙන් ශික්ෂණය වුණු මේ ඥානවන්ත උත්තමයා බ්‍රාහ්මණ සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝස බික්ඛු කියන වචනේ පාවිච්චි එතකොට දැන් බ්‍රාහ්මණෙක් නෙමෙයි. කවුද බ්‍රාහ්මණයෙක් නෙමෙයි කියලා කිව්වේ? අර ප්‍රභාස්වර මනස බ්‍රාහ්මණයෙක් නෙමෙයි. ඇයි බ්‍රාහ්මණයෙක් නෙමෙයි කියලා කිව්වේ? අනුශය ධර්ම තියෙනවා. කොහෙන්ද තියෙන්නේ? අතීතේ. අතීතෙන් අනුශය ධර්ම තියෙනවා. ඒ අතීතය අපිට පේන්නේ නැහැ. ඊළඟට බ්‍රාහ්මණයෙකුත් නෙමෙයි. හැබැයි වසලේකුත් නෙමෙයි. ඇයි වසලේක් නොවේ කිව්වේ? වර්තමානයේ කඩකරට ගත්තේ නැහැ. සංචකෝ ආගන්තුකේහි පස්ලිස්සේහි පස්. වර්තමානයේ දැන් කඩකරට ගත්තේ නැහැ. මොකද්ද කර කද? මොකද්ද කද? පංච උපාදානස්කන්ධය නැමැති කුණු කද ගත්තේ නැහැ. අර්ථ ගත්තේ නැහැ. ඒ කියන්නේ දැන් මේ මොහොතේ ඇහෙන් බලලා මේ මගේ කියලා ඇලුනේ නැහැ. මේ මගේ නොවේ කියලා ගැටුනේ නැහැ. කනෙන් අහලා ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ. දැන් එහෙනම් සරලව පේනවා පින්වත්නි මේ හිත පවත්තන එක්කෙන බමුණෙකුත් නෙමෙයි. වසලේකුත් නෙමෙයි. වසලේ කියලා කිව්වේ අර කුණුවෙකුත් උපන්න කුලේ ඉපදිච්ච එක්කෙනෙකුත් නෙමෙයි. දැන් මෙයාගේ කම්මනාව අනුව ඕන්නම් කම්මනාවසලෝ හෝති කම්මනාව හෝති ප්‍රාත. ඕන්නම් මෙයාගේ කම්මනාව අනුව බබුණෙක් වෙන්නත් පුළුවන්. ඕන්නම් අසලෙක් වෙන්න පුළුවන්. මොකද්ද බමුණෙක් වෙන්නේ කම්බනාව අනුව ඇහෙන් බලලා ඇලීමක් ඇති නොකරගත්තොත් ගැටීමක් ඇති නොකරගත්තොත් මුලා වීමක් ඇති නොකරගත්තොත් එයාට පුළුවන් බමුණෙක් වෙන්න. බමුණෙක් වෙන්න පුළුවන්. ඒ බමුණෙක් වෙන්නේ පින්වත්නි අර වර්තමාණයෙන් එන ධර්ම විතරක් නෙවෙයි එහෙම වෙනකොට අර අතීතේ ධර්ම අනුශය ධර්ම ඉන්ද්‍රිය බද්ධ වෙන්න. අපි ඒකට කියන වචනයක් පාවිච්චි කරනවා ඉන්ද්‍රිය බද්ධ වෙනවා. එහෙනම් අනුශය ධර්ම වර්තමාන ධර්මත් එක්ක එකතු වෙනවා. අපි ඒකට කියනවා කර්ම. කර්මය තමයි එකතු වෙන්නේ. කර්මය සම්බන්ධ වෙනවා. කර්මය අතීත කර්ම වර්තමාන කර්මත් එක්ක එකට සම්බන්ධ වෙලා මේ සංසාර වේගය ගන්න තැනක් එතන. ඒකයි බුදුහාමුදුරුවෝ විතර වර්ණනා කළේ. එතකොට අතීත ධර්ම සම්බන්ධ වෙන්නේ නැති නිසා වර්තමාන ධර්ම උපදවන්නේ නැති නිසා මොනවද ධර්ම ඇලීම් ගැටීම් මුලාවීම් වශයෙන් උපදවන්නේ නැති නිසා දැන් ඕනනම් එයා බමුණෙක් කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් මාර්ගඵලලාභී කෙනෙක් කියලා කියන්න පුළුවන් හැබැයි පින්වත්නි ඒ ඇත්ත දැන් මේ ක්‍රියාව මොකද්ද ක්‍රියාව ඇහෙන් බලන ක්‍රියාව කනෙන් අහන ක්‍රියාව නහයෙන් ගඳ සුවඳ ගන්න ක්‍රියාව ශරීරයෙන් ස්පර්ශ කරන මේ ක්‍රියාවනේ ක්‍රියාව මේ ක්‍රියාව එයා ඇලීමක් ඇති කරගත්තොත් ගැටීමක් ඇති කරගත්තොත් අර අතීත ධර්මත් එක්ක මේ සංජකෝ ආගන්තුකෝත් එක්ක සම්බන්ධ වෙනවා. කවුද සම්බන්ධ වෙන්නේ? අර බමුණෙකුත් නොවිච්ච වසලයකුත් නොවිච්ච ඇත්ත. දැන් සම්බන්ධ වෙච්ච හැටි මොකද මොකද වෙන්නේ? අන්න සම්මනා වසලෝ හෝති. දැන් එයා ක්‍රියාවත් එක්ක වැටුණ කොහාටද? රසවල මේ හරි ගැඹුරු කතාවක් කියනවා. මේක තෙල්ලම් කතාවනේ ඔක තෝරන්න බෑ මං හිතන්නේ එළි වෙනකම් බලන්නේ නමුත් තෝරන්න පුළුවන් ප්‍රමාණය තෝරන්න. තාම තෝරන්න පටන් ගත්තේ නෑ. දැන් යම් කිසි දෙයක් පේනවා අපිට. අපේ අතීතය සහ වර්තමානය. එතකොට තව කෙනෙකුට ඕනනම් ගන්න පුළුවන් මම කරන වැඩේ අනුව, වෘත්තිය අනුව මෙයා බබු නැද්ද, ගොවියෙක්ද කියලා කියන්න පුළුවන් කියන්නේ. එහෙම එකක් කියන එක බුදු කෙනෙකුගේ යුතුයකමක් නෙමෙයි ඊට වඩා එහා යමක් කියන එක. ඒ එහා යමක් කියන්නේ මේ උත්සාහ කරනවා. මම නෙමෙයි බුදුහාමුදුරන් කරන්නේ. එතකොට දැන් මේ ක්‍රියාව ගැනයි මේ කිව්වේ. දැන් බමුණෙක් වෙන්නෙත් වසලෙක් වෙන්නෙත් ක්‍රියාව. මොකද්ද ක්‍රියා මූලික වශයෙන් පින්වද ක්‍රියා හයක් තියෙනවා අපි ළඟ. ක්‍රියා හයක් තියෙනවා. ඇහෙන් බලන එක ක්‍රියාවක්, කනෙන් අහන එක, නහයෙන් ගඳ සුවඳ ගන්න එක, ශරීරෙන් ස්පර්ශ කරන එක, දිවෙන් රස ගන්න එක, මනෙන් ධම්ම වශයෙන් ගන්න එක. මනෙන් ධම්ම වශයෙන් ගන්නවා කිව්වහම ඒක කෙනෙකුට හිතෙන්නේ මොකද්ද? අපිට දැන් සිදුවෙච්ච දෙයක් මේ මොහොතේ සිහිපත් ආරම්භණයක් වශයෙන් හිතට නව රූපයක් හැටියට එනවා. ඒ එන්නේ ධම්ම වශයෙන්. මේකත් ක්‍රියාවක්. එතකොට මේ ක්‍රියා හයතම පින්වත්නි මේ ක්‍රියා හයම බැලුවොත් මුල්ුණේ මොකද්ද? සිත. චේතනාව. සිත මුල්ුණා, චෛතසික මුල්ුණා. මේ ක්‍රියා හයතම. දැන් මේ සිත මුල්ුණා, චෛතසික මුල්ුණු මේ ක්‍රියා හය අපි බෙදලා තියෙනවා. මේ ක්‍රියා හයටම පාදක ධර්මයේ උනේ මොකද්ද? ලෝභ, දේශ, ලෝභ, දේශ, මෝහ. මේ ක්‍රියා හයතම මුල් වුණු පාදක ධර්මය ලෝභ දේශ මෝහ. එතකොට ලෝභ දේශ මෝහ පාදක වෙලා මේ ආයතන හයෙන් සිත මුල් කරගෙන චෛතසික මුල් කරගෙන යම් ක්‍රියාවක් කරාද ඒ ක්‍රියා මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා එක ක්‍රියාවක් පින් අනිත් එක හැබැයි අර ටික ඇතුලේ තමයි දෙකම ඉන්නේ අර පොඩ්ඩක්වත් වෙනස් කරන්න බෑ කාටවත් අර පාදක ධර්මය වුණේ මොකද්ද? ලෝභ, දේශ, මෝහ. ආයතන හය ඇස කන නාසය දිව ශරීරය මන. ඊට පස්සේ මුල් උනේ චිත්ත චෛතසික. සිතයි සිතවිලි. මේ දෙක මුල් වුණා. මුල් වෙලා දැන් ක්‍රියාවක් කෙරුණා. ඒ ක්‍රියාව එක්ක පිං එක්ක පව්. අර මුල් ටික අයින් කළා පිනට කොහොමද ඒ ටික තියෙන්නේ කියලා කාටවත් ඕනේ නැති වැඩ කරන්න යන්නේ. ඒක තියෙන විදිය. පින් පව්. එහෙනම් දැන් මේ ක්‍රියාවෙන් හැදුනේ මොකද්ද පින් පව්. සිද්ධාර්ථ කුමාරයන්ට පින් තිබුණද? පින් තිබුණද? පින් තිබුණා. පින් තිබුණා කියලා දන්නේ කොහොමද? ඇයි මිනිස්සෙක් වෙලා ඉන්නේ? මේ අය පින් තියනවා කියලා දැනගන්න දෙන ඔය මිනිස්සෙක් වෙලා ඉන්නේ උබ්බේතකට නිසා. පෙර පින නිසානේ ඔහොම ඉන්නේ. පින් තියෙන්නේ පව් නැද්ද? පව් තියෙනවා. ඇයි පවුනේ මුළු ජීවිත කාලයම දුකයි දුකයි දුකයි. කොච්චර මොන දේ කළත් අවසානයේ ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙන. ඒ කියන්නේ මේ සැපේ කියන එක අස්සේ මේක තියෙනවා. ඒක ඒක හරියට පෙන්වන්න බෑ. නමුත් පවම තමයි මේ තියෙන්නේ. ඕක තව එහාට යනකොට බොහොම ලස්සනට පෙන්වන්න පුළුවන්. නමුත් යම් කිසි ඡායාවක් ගත්තාම ඇති සිද්ධාර්ථ කුමාරට පින් තිබුණා කියන එක කිසිම ගැටලුවක් නැහැ. පින් තිබුණා. අපිට වඩා හොඳට තිබුණා. හැබැයි උන්වහන්සේට පව් තිබුණේ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ පව් නොතිබුණා කියලා. ඒ කියන්නේ ඇලීම් ගැටීම් එක්ක මෞකුසකට එනකොට ওই දෙකම තිබුණා. හැබැයි උන්වහන්සේට තිබුණේ නැති එකක් තියෙනවා. මොකද්ද? කුසලය. මොකද්ද නැති? කුසලය. අන්න එහෙනම් උන්වහන්සේගේ වගකීම මොකද්ද? පින් හැවීමද? මොකද්ද? පින් හැවීමද? නෑ. ඇයි පින් හානෝ? නෑ පින් තියනවානේ මොකද හොයන්නේ? පව් හැවීමද? මේ දෙක හොයන්න ඕනේ නෑ. මේ දෙක දැන් අර්ථවත් වෙලා තියෙනවා ජීවිතය ළඟ. ජීවිතය අභියස පින් අර්ථවත් වෙලා තියෙනවා පව් අර්ථවත් වෙලාද දැන් උන්වහන්සේට ඕන කුසලය ඒක ලෝකේ නෑ එහෙනම් අන්න සිද්ධාර්ථ කුමාරයෝ කලකිරීලා හොයාගෙන යන්නේ මොකද්ද සතර මහා නිදානවත් සක්විත රජකමවත් සම්ප්‍රදී මුතු වෙනික්වත් මේ මොකක්වන්නේ හොයාගෙන යන්නේ ආර්ය පරේෂණ සූත්‍රය කියන්නේ මොකද්ද තින් කුසල එහෙනම් උන්වහන්සේ මේ ඇස කෙරෙහි රූපය කෙරෙහි රූප විඥානය කෙරෙහි වේදනාව කෙරෙහි කලකිරිලා උන්වහන්සේ නැගී හිටලා දැන් මේ හොයාගෙන යන්නේ මොනවද? ඵලය. අන්න මේ කුසලය හොයනකොට ඒ කුසලය ඇති තැන පින්වත්ටි මේ ලකුණු නෑ. හොඳට අහගෙන ඉන්න. මොනවද ලකුණු? මහලු වීම නෑ. මොකද නැත්තේ? මහලු වීම ලෙඩවීම නැහැ ඊළඟට මරණය නැහැ මේ එකක්වත් නැහැ අපි ඒවට කියන පෙර නිමිති දැන් පෙර නිමිති තියෙන්නේ යන ගමනකද නොයන තැනකද දැන් ගමනක් ගියොන්නේ පෙර නිමිති හම්බෙන්නේ ගමනක් නොගියොත් පෙර නිමිති හම්බෙනවද එහෙනම් පෙර නිමිති හම්බ වෙන්නේ ගමනක් යනකොට. එහෙනම් අපි හැමදෙනාම ගමනක් යනවා. දැන් හැමතිස්සෙම අපි ගමනේ මොනවද ගමනේ? ඇස රූප වෙත යනවා. ඒක ගමනක් නෙමෙයිද? වෙන වෙන මොකක්ද යන ගමන කියන්න බලන්න මොනවාරි වෙන ගමනක් තියෙනවද? කන ශබ්ද වෙත යනවා ගමන. නහය ගඳ සුවඳ වෙත යනවා ගමන. දිව රස වෙත යනවා. ශරීර ස්පර්ශය වෙත යනවා. එතකොට මන ධම්ම වශයෙන් යනවා. මේ යනෝ මේ ගමන. ඒ ගමන යනකොට ඒ ගමනේ දී පින්වත්නි අපිට හම්බ වෙනෝ පෙර නිමිති. මොනවද හම්බ වෙන්නේ? පෙර නිමිති. අන්න හම්බ වෙනෝ අපිට මහලු වීම හම්බ වෙනවා. ඊළඟට ලෙඩවීම හම්බ වෙනවා. ඊළඟට මරණය හම්බ වෙනවා. ඒ තුන තේරුම් ගත්තොත් පින්වත්නි අනිත් කාරණේ පැහැදිලි කරන්නම් ඉස්සරහට එතකොට මේ මූලික වශයෙන් පෙර නිමිති හම්බ වෙනවා. දැන් මේ පෙර නිමිති නැති ගමනක් තමයි සිද්ධාර්ථ කුමාරය හොයන්නේ. උන්වහන්සේ හොයන දැන් පිටිපොත් ඒකනේ දැන් රජමාලිගාවෙන් ඇතුල් වෙලා එළියට යනකොට පෙර නිමිති ඇති ගමනක් පිටිනුත් ගියා. දැන් උන්වහන්සේට පිටිනුත් එපා පෙර නිමිති ඇති ගමනක් ඇතුලිනුත් එපා පෙර නිමිති ඇති ගමනක්. පින්නවැත්තුවට දුක ඉවර කරන්න බෑ. ඇතුලෙනුත් නවත්තන්න ඕන. එහෙනම් පින්වත්නි පෙර නිමිති ඇති ගමන හඳුනා ගන්න තියෙන ලකුණු තමයි පෙර නිමිති ඇති ගමනක් යනවනම් ඒ ගමනේදී එක්ක පින් ඇති වෙනවා එහෙම නැත්නම් පව් ඇති වෙනවා යම් අවස්ථාවක පෙර නිමිති නැති කළොත් පෙර නිමිති අයින් කළොත් එතන පහළ වුණේ පිනත් නෙවෙයි පවත් නෙවෙයි කුසලය අන්න සිද්ධාර්ථ කුමාරයෝ හිව්වේ පෙර නිමිති නැති ගමනක් ඒකට කියනවා පින් කුසල ගවේසි කුසලයේ දැන් මේක කොහොමද තියෙන්නේ? දැන් පිටින් දහම් පාසල් පොත මම කියලා දෙන්න ඕන. ඒක දන්නවනේ. දැන් ඒක නොදැනගෙන මේක කියන්න බෑ සමහර අය කියන පෙර නිමිති තේරුව වැරදි. මේක කිසිම ළමයක් දන්නනේ ඒක බලාගන්න. ඕක කියන්නේ මිත්‍ර දුරින්ද නෙන්නේ නෑ 70 50 කටද. දැන් මේ නොදන්න එකක් කිව්වේ හැමතිස්සෙම අපි යනවා. අපි යන්නේ කොහෙද උයන් කෙලියට. උයන් කෙලියට කියන්නේ මොකද්ද? පස්සම් රස විඳින්න. මේ ඉඳුරන් අරමුණු වෙසෙහි යන එක තමයි උයන් කෙලිය. ඉතින් නැකිට වෙලේ ඉඳලා නිදා ගන්නකම්ම උයන් කෙලිය. විස්පහසුවක් නැහැ. හොයන හොයන ඇහැට මොනෝ හරි සැපක් මොනෝ හරි තියෙනවා. කනට මොනෝ හරි සැපක් තියෙනවද කියලා. දිවට මොනෝ හරි සැපක් තියෙනවද කියලා. ශරීරයට මොනෝ හරි සැපක් තියෙනවද කියලා. ඉතින් මේ උයන් කෙලිය කියලා කිව්වේ මේ පංචකාම ගුණික ධර්ම. ඒ කියන්නේ මේ බාහිරව තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සොයාගෙන යන ගමන තමයි උයන් කෙලිය. දැන් මේ උයන් කෙලියට යන ගමනේ අපිට සතුටු නැත්තේ මොකද්ද? ඒකේ අර පෙර නිමිති හම් වෙන නිසා. අපි හැමදෙනාම කැමති උයන් කෙලිය වූ සුඛ වේදනාව සුඛ වේදනාවක් හැටියට තේනවනම් නමුත් එහෙම නැහැ සුඛ වේදනාවක් හැටියට ඒක පවත්වන්න බෑ. ඒකට හේතුව තමයි අර පෙර නිමිතිත් එක්ක තමයි අරක දෙන්නේ. පෙර නිමිති නැතුව ඉලංකෙලියට යන්න හම්බ වෙනවනම් පින්වත්නි අන්න සිද්ධාර්ථ බෝධිසත්වෝ නැගී සිටියා. උන්වහන්සේ කල්පනා කළා දැන් පිටිනුත් ඒ ගමන උන්වහන්සේ නතර කරලා ආවා.